හොඳයි එහෙනම් අපි ධර්ම සාකච්ඡාව අදට නිමා කරමු. ලබන සතිය අපි විශේෂයෙන්ම චතුරාර්ය සත්‍ය පිළිබඳ අනන්‍යතා ලක්ෂණ ටික කතා කරමින් අපි ලබන සතිය දේශනාව සිද්ධ කරමු. ප්‍රඥා පාරමිතාව ගැනමයි ලබන සතියත් අපි කතා කරන්නේ. හොඳයි එහෙමනම් ටිකක් මම හිතන්නේ ගොඩක් දෙනා YouTube එකෙන් පස්සේ දේශනාව අහනවා Zoom එකට සම්බන්ධ වෙන පිරිස තව සම්බන්ධ වෙන්න පුළුවන් 100ක් දක්වා මේ කාලේ මම හිතන්නේ 40කට වගේ කිට්ටු වෙන්න තමයි පිරිස සම්බන්ධ වෙන්නේ. ඉතින් තව 60ක් විතර වගේ සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ නිසා තමන් දන්න යාළුවෝ මිත්‍රයෝ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කැමති අය මේ Zoom link එක යවලා ඒගොල්ලන්ට කැමතිනම් Zoom එකට කෙලින්ම සම්බන්ධ වෙලා සාකච්ඡාවට සම්බන්ධ වෙලා ප්‍රශ්න අහන්න පුළුවන්. එහෙම බැරි අයට පස්සේ YouTube එකෙන් අහන්න පුළුවන්. ඒ විදිහට තව කැමති අය දැනුවත් කරන්න. හොඳයි. එහෙමනම් අද දවසේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඒ වගේම මෙහෙණින් වහන්සේලා සහ අපේ ගිහි පින්වත්තුන් හැම දිනම එක රාශී වෙලා අපි වටිනා දහම් කරුණු පිළිබඳව කතා කළා ධර්ම කරුණු පිළිබඳව සාකච්ඡා කළා විශේෂයෙන් ප්‍රඥාව සම්බන්ධව වැදගත් කාරණා මතුවුණා ඉතින් හැම දෙයක් තුළින්ම අපි සියලු දෙනාගේම ප්‍රඥාව දියුණු කරගන්නට අවස්ථාවක් සැලසුණා මේ ධර්ම දේශනාව තුළින් සාකච්ඡාව තුළින් ජනිත කරගත් සියලුම ධර්මඥානය ඔබ අප හැම දිනාටම ප්‍රඥාව નિවරදිව වටහාගෙන ලෝකෝත්තර ප්‍රඥාව උපදවමින් තම තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් අවබෝධ කිරීම පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු අපගේ ප්‍රඥාව දියුණු කිරීමට අපගේ සසර දුක නිවීමට පැය දෙකකට අධික කාලයක් අපිට ධර්මයේ දේශනා කළ සහ අපගේ ධර්ම ගැටළු වලට පිළිතුරු සැපයූ වහන්සේට සිදු කරගත්තා වූ මහා ධර්ම දානමේ කුසල කර්මය පතන් අවබෝධයකින් සසර දුකින් මිදීමට හේතු වාසනා වේවා සාදු සාදු සාදු